රෝග සුව කිරීමේ ශක්තිය ලැබීමට වෛද්‍යවරුන්ට වන්දනා ක්‍රමයක් අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකෙලසුන් නසා සරුවක්ඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කී කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ රූප දේශමෝහ දෘෂ්ටිමානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නැමැති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් නිමිනසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නය සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා. මේ වන්දනා ක්‍රමය භාවිත කිරීමෙන් වෛද්‍යවරයන්ට විශේෂයෙන් වුවමනා අත්ගුණය නම් වූ රෝග ව්‍යපශමන ශක්තිය ලැබිය හැකිය. දියුණු කරගත හැකිය. සෑම උදේකම මේ වාක්‍ය කියා තෙරුවන් වැඳ මල් පහන් පුදා වෛද්‍ය කටයුතු ආරම්භ කරන වෛද්‍යවරයා ඒකාන්තයෙන් දිනුවට පැමිණෙනු ඇත. ඔබේ වන්දනාව පහසු වීම සඳහා ඒ වන්දනාව නැවත නැවතත් ශ්‍රවණය කරමු. මේ සමග කියා පාඩම් කරගන්න. අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳින අසරණ සත්‍ය සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලෙසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්දයන් දේවය අෂ්ටමාර්ගාංගයේ වේ යන ධර්මාංශදයන් ගින් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්තිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුරින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූ සේක. දුක් නිමි නැසූ සේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ත්‍රෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දින නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධ රත්නේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්ධල සංඝ රත්නයටද මාගේ নমස්කාරය වේවා අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්‍ය සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාසයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකේලසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධ අන්තය වූය අෂ්ටමාර්ගාංගය වූය යන ධර්ම ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචි සිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණියෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාරි කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳින අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකේලසුන් නසා ਸਰවඥපද પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝකිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධ අන්තය වූය අෂ්ටමාර්ගාංගය වූය යන ධර්ම කර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකකයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දින නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණීමි. මම ඒ මහ වල්දේවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වල්දේවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුබ්බල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි වීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සත්සබන්තයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්තිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහවල් දෙවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහවල් දෙවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්ධල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටිමානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබෝධයන්ගේ අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසික චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකකේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුබ්බල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරීම කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාගිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සිද්ධිපාදයෝය පංචේන්ද්‍රියෝය පංච බලයෝය සක්තබද්ධයන්තයෝය අෂ්ටමාර්ගාංගයෝය යන ධර්මාංශ දෙයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචි සිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනය නම්ති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක දුක් ගිනි නැසූසේක මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ත්‍රෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණ යෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාරි කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකෙලසුන් නසා සරුවක්ඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගිමත් කාලයක පටන් සක්වැනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධ අංගය වූය අෂ්ටමාර්ගාංගය වූය යන ධර්ම සර්වාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නමැති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් බිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වල්දේවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වල්දේවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාරි කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලෙසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි වීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්‍යයට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටි මානාදී සෝතිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංචබලියෝය, සක්තබද්ධයන්තයෝය, අෂ්ටමාර්ගාංගයෝය යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්තිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනය නමැති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්ධල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි වීමට සම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධ අන්තය වූය අෂ්ටමාර්ගාංගය වූය යන ධර්ම සර්වාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචි සිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසික චතුරාර්ය සත්‍ය දේශනය නමැති අමා උසුරින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූ සේක. දුක් ගිනි නැසූ සේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වල්දේවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වල්දේවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකෙලෙසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්බදයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නැමැති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් නිමි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් බිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්‍යයට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකකයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳින අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකේලසුන් නසා ਸਰවඥපද પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි දීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්‍යයනට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටිමානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සත්සබල්දයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන් ගින් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනය නමැති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූ සේක. දුක් ගිනි නැසූ සේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහවල් දෙවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහවල් දෙවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධ රත්නේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුබ්බල සංඝ රත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකෙලෙසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටිමානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්බෝධයන්ගේ අෂ්ටමාර්ගාංගයේ ඔය යන ධර්මාංශයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්තිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛාන්සික චතුරාර්ය සත්‍ය දේශනේ නැමැති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දින නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධ රත්නේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුජල සංඝ රත්නයටද මාගේ নমස්කාරය වේවා අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලෙසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරීම කිරීමට සම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා නොය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටිමානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධ අන්තය වූය අෂ්ටමාර්ගාංගය වූය යන ධර්ම ධර්මෞෂධයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහවල් දෙවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහවල් දෙවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුජල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳින අසරණ සත්ත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකෙලසුන් නසා සර්වඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරීම කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටිමානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්දයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචි සිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධ රත්නේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නයටද මාගේ নমස්කාරය වේවා අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳින අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරම් දහම් පුරා සංකලසුන් නසා සරුවක්ඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂමෝහ දෘෂ්ටිමානාදී සෝචිරීමට අත්‍යින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්දයන් දේවය අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්තිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුලින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ත්‍රෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකෙලසුන් නසා සරුවක්ඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්දයන් දේවය අෂ්ටමාර්ගාංගයේ ඔය යන ධර්මාංශදයන් ගින් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනය නමැති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහවල් දෙවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහවල් දෙවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නය සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්ධල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා. අනික කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂමෝහ දෘෂ්ටිමානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සබ්දයන්ගේ අෂ්ටමාර්ගාංගයේ යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්තිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නමැති අමා උසුවින් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්ධල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහය වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ දේශමෝහ දෘෂ්ටි මානාදී සෝචිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රිය වූය පංච බලය වූය සක්තබද්ධ අන්තය වූය අෂ්ටමාර්ගාංගය වූය යන ධර්ම කර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අංචිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූසේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණියෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුජල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා අනිත කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සංකලසුන් නසා ਸਰවඥපද ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරි වීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ වාග්යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සෝ කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන් සතර සතිපට්ඨානය වූය සතර සම්‍යක් ප්‍රදානය වූය සතර සුද්ධිපාදය වූය පංචේන්ද්‍රියෝය පංච බලයෝය සක්තබද්ධයන්තයෝය අෂ්ටමාර්ගාංගයෝය යන ධර්මාංශදයන්ගෙන් සුව කරන සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි අන්කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්ඛංසිත චතුරාර්ය සත්‍ය දේශනේ නම්ති අමා උසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ගේ කෙලෙස් රෝග නැසූ සේක. දුක් ගිනි නැසූසේක. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝක ක්‍රේහි සැමට වෛද්‍ය වූ සව සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතුන් උපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක් දිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණෙමි. මම ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහ වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපේරයක්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා. ඒ සද්ධර්ම සංකිත ඖෂධරත්නයේ සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය කුද්දල සංඝරත්නයටද මාගේ নমස්කාරය වේවා